ප්‍රත්‍යග්‍රහය දිගටම කරගෙන යනවා. මේක මහා ප්‍රයිස් සභාවේ හිටපු සභාපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ එතුමාගේ නිවසට පැමිණලා ටීබී එක නායක ඇමතුමා ප්‍රධාන කණ්ඩායම තර්ජනය කරලා ඊයේ. ඊට පස්සේ අපි මන්ත්‍රීවරු වශයෙන් එතුමාට සහාය පළකිරීමක් වශයෙන් අද උදේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කරා. එතුමා ආරම්භ කර අඛණ්ඩවම අපිත් ඒකට සහයෝගයක් වශයෙන් මන්ත්‍රීවරු වශයෙන් ප්‍රයිස් සභාවේ හිටපු එයාට සහයෝගයක් වශයෙන් අපිත් වාඩි වුණා. මොකද අද එයාට වුණා කියන්නේ අපිට හෙට වෙන්න පුළුවන්. ඒ නිසා වර්තමාන ජනාධිපතිතුමත් අගමැතිතුමත් ගෙනියන මේ මේ යහපාලනය ආණ්ඩුව වැඩ කටයුතු කඩාකප්පල් කිරීමට අපි කොහෙත්ම කැමති නැහැ. ඒක දිගින් දිගටම කරගෙන යන්න සහයෝගයක් තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ.